ඇත්තටම මේ දෙහිවස් සමාදන් වෙලා ඉන්න මේ පිළිචට රත්තරන් වගේ වටිනා සූත්‍රයක් තමයි විසාකූපෝසත සූත්‍රය. කොහොමද සිල් සමාදන් වෙලා ඉන්නේ කියන එක තමයි මේ සූත්‍ර දේශනාවෙන් උගන්වන්නේ. පින්නතුනි දවසක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර පූර්වාරාමේ ජේතවනාරාමේ නෙවෙයි පූර්වාරාමේ පූර්වාරාමේ කවුද හදව්වේ විසාකා මහ උපාසිකාව විසාකාව විසින්ම සකස් කරපු මේ විහාරස්ථානයේ විහාරේ වැඩ ඉන්නකොට විසාකා මහෝපාසිකාව උපෝසත දවසේ අට්ඨාංග උපෝසත උපෝසත සීලේ සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේට මතක් කළා භාගතුන් වහන්සේ මම අද උපෝසත සීලේ සමාදන් වෙලා ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විසාකා මහෝපාසිකාවට මතක් කරනවා මහෝපාසිකාව උපෝසත තියෙනවා තුනක්. උපෝසත තුනක් තියෙනවා. උපෝසත කියලා කියන්නේ උපවසත. ඒ කියන්නේ මේක බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙන්නත් කලින් ඉඳලා මේ උපෝසත දවසට පින්නතුනේ නොයේ කියාක හෝම සිද්ධ වෙලා තියෙනවා. පසළොස්වක පොහොය දවසට අමාවක පොහොය දවසට නොයේක් මේ කෘත සමාදන් වෙලා නොයේක් දේවල් සිද්ධ වෙලා තියෙනවා. උපවසත කියලා කියන්නේ දෙවියන් සමීපේ වාසය කරනවා කියන එක. එතකොට ඉතින් එදාට දෙවියෝ යාග හොම බාර ගන්න එනවා වගේ නිකම් මතයක් එදා ඈත පැරණි ಭಾರತයේ තිබිලා තියෙනවා. එතකොට ওই ජෛන ආගමයේ පවා උපෝසත් දවසට පන්සලට එකතු වෙලා බණ අහනවා නොඑක් දේවල් ඒගොල්ලෝගේ කටයුතු සිද්ධ කරනවා. දවසක් බිම්බිසාර මහරජුරු ඇවිල්ලා මතක් කළා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ බෞද්ධයන්ට සදහැවතුන්ට පොහොය දවසට උපෝසත් දවසට පන්සල් නැත්නම් විහාරාරාම කරා පියනබන් පියනගන්න මතක් කරලු හොඳයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කළා. ඔන්න පින්නතුනි බෞද්ධයෝ පන්සල් යන්න පටන් ගත්තේ එදා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේම තමයි බෞද්ධයන්ට පොහොය දවසට විහාර ආරාමයන් කරා පියනගන්ටය කියලා මතක් කළේ. දැන් බෞද්ධයෝ සදහැවතුන් විහාරවලට එනවා භික්ෂුන් වහන්සේලා බණ කියන්නේ. දැන් බෞද්ධයෝ දැන් නොඑක් දෙනා තෘෂ්ණා ගන්න පටන් ගත්තා. අහවල් අහවල් තැන්වල නම් මොන හරි අනුශාසනාවන් කෙරෙනවා අපට එහෙම එකක් නැහැ. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා පොහොය දවසට එන අයට බණ කියන්න ඕන. එතකොට පොහොයට බණ කියන්නේ අනුදනවදාලෙත් පින්නතුළු බුදුරජාණන් වහන්සේ ජීවමානම කාලේ. දැන් මේ විසාකාව මේ උපෝසත් දවසේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා මං අද උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙලා ඉන්නේ. ඒකෝර මේ පින්නතුළු ධර්මයේ සඳහන් වන්නේ ගහට දස සීලයක් සඳහන් වෙන්නේ නැහැ ඇත්තටම. එතකොට එදා ඉඳලම සූත්‍ර පිටකේ පවා තියෙන උපෝසත අට්ඨාංග සීලය. අදත් මං ගහක දත් සීලය සමාදන් කරාට කවුරු සමාදන් වුණෙත් නෑ නේද? සමාදන් වුණාද? ආහා හොඳයි ඉතින් ඒක. එතකොට දැන් විසාකාව මේ විදිහට මතක් කළා බුදුරජාණන් වහන්සේ මතක් කළා මහෝපාසිකාව උපෝසත සීන තුනක්. ටික හරි වැඩගත් පින්නතුනේ මේ මේ සූත්‍රේ හරියට ඇහුවොත් පොයේ දවසේ ඉන්න ඕන කොහොමද කියලා පින්නතුනට තේරෙයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ගෝපාලක උපෝසතය, නිකන්ත උපෝසතය, ආර්ය උපෝසතය කියලා උපෝසත තුනක් තියෙනවා. ගෝපාලක උපෝසතය කියලා කියන්නේ ගෝපල්ලාගේ උපෝසතය. හරක් බල්ල කෙනා. දැන් හරක් බල්ල කෙනා කොහොමද හිතන්නේ? හරක් බලන කෙනා හිතන්නේ පින්නතුනේ ඔන්න හරක් ටික උදේ කන්න දානවා. ආ දැන් උදේ මේකෙන්ද දැම්මට හවස් වරුවේ දාන්න ඕනේ හවල් තැනට. ඒ වගේම තුන විතර වෙනකොට වතුර පුවන්න අපෙන් ටික යන්න ඕනේ. හෙට දවසේදී හවල් තැන තනකොළ තියෙන්න පුළුවන්. අන්න එහෙමනේ සාමාන්‍ය ගොපල්ලා හිතන්නේ. අන්න එහෙම කියන සමහරුන්ගේ සිල් සමාදන් වීම. බලන්න මම මේ කියන්නේ බුද්ධ වචනේ. එයා කල්පනා කරන දැන් උදේ ආහාර ගත්තාම සිල් සමාදන් වෙච්ච කෙනා අයියෝ අද නම් ආහාර හරිනේ පරිප්පු තැඹිලා තිබුණෙත් නෑ. මේ මිනිසුන්ට මේකවත් හොයා ගන්න බැරිද? ඔය අපි කතා වෙන්නේ නැද්ද? සාමාන්‍යයෙන් කතා වෙනවා. හ්ම් ලුණු ටිකක් දාන්න බැරිද? ඔන්න ඔය විදිහට ඔන්න උදේ කෑම ගැන කතා කරනවා. දවල් කෑම ගත්තාම දැන් බලන්න අපි මේ වගේ එදා ඉඳලා පිළිච්චේව හින්දානේ මේවා මේ විදිහට දේශනා කරලා තියෙන්නේ. දවල් කෑම ගත්තාම අයියෝ මේ බොන්චි තැඹිලා තිබුණේ මෙලෝ රහක් නෑ. අද නම් සිල් පවාරණය කරලා මොන හරි පාන් කෑල්ලක්වත් කන්න ඕන. හවත් වෙලා නේ දෙම හිතනව නේද? <laughs> එහෙම හිතනවා. එතකොට බලන්න පින්නතොනේ ඒ ඒ විදිහට හිතනවලු. ඊළඟට උන්න හවස ගිලම්පසට අනේ මේ ගිලම්පසට ඉඟුරු ටිකක් තිබ්බනම් හොඳයි. එහෙම හිතෙනවා. හිතෙනවා කියනවා. එතකොට බලන්න මෙන්න මේකට කියනවා ගෝපාලක උපෝසතය. ඒකෝ දැන් අපේ මේ තියෙන අඩුපාඩු අපි හදාගන්න ඕන. කියන අද දවස පින්නතුනේ කැප කරලා තියෙන සම්පූර්ණ ප්‍රතිපත්තියට. මේ සූත්‍රයේ අවසානයේ දක්වා ශ්‍රවණය කරනකොට පින්නතුලට තේරෙයි අපි කොහොමද සිල් සමාදන් වෙලා ඉන්න ඕනේ. මොකද මේ ගිහියන්ට දවස් 365ටම දවස් 12න තියෙන්නේ. දවස් 12යි. මේ 12ට පින්නතුලේ කැප වෙන්න ඕන කියන්නේ උක්කොරිම කැප වෙන්න ඕන. ඒතර දැන් ගෝපාලක උපෝසතේ කාටත් පැහැදිලි. දැන් හැබැයි මේ වගේ දේවල් බොහොම සක්කච්ඡාකාරීව කරින් මේ අදහසින් මෙන්න මේ විදිහට දාන ටික මේ විදිහට තිබුණා හොඳයි කියලා මතක් කිරීමේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආහාරය මුල් කරගෙන ඒ ගැනම කතා කරනවා නම් මේක නියම උපෝසතයක් වෙන්නේ නැහැ. ඒකට කියන්නේ මොකද්ද? ගෝපාලක උපෝසතය. ඊළඟට පින්නතු නිකාන්ත උපෝසතය. බුදුරජාණන් වහන්සේ වදාරනවා නිකාන්ත උපෝසතේ තමයි නිගණ්ඨ නාත පුත්තන කියලා දීපු උපෝෂිතේ. ඒගොල්ලෝ කියලා දෙන්නේ යොදුනක් දුරට යොදුනක් කියන්නේ හතර දිශාවටම මෛත්‍රී කරන්න ඕන. එතනින් දඩු මුගුරු ගන්න එපා. මේ යොතුණයි. එතකොට ඒක සාර්ථක නෑනේ. යොදුනක් මේ දිග පළල තියාගෙන ප්‍රතිපත්ති පුරන්න බෑනේ. මේ වගේ ධර්මයක් තමයි ඔය ජෛනාගමේ කියලා දීලා තියෙන්නේ. නැත්නම් යොදුන් 100ක් යොදුන් ගාණක් නියම කරනවා. මෙතනින් එහාට වෛර කරන්නේ නැහැ. මෙතනින් එහාට ආයුධ ගන්න නැහැ. මෙතනින් එහාට මෙහෙම කරන්නේ නැහැ. ඒ විදිහට සිල් ආරක්ෂා කරනවා නම් ඒ කියන්නේ දැන් අපි අද මේ ස්ථානින් ටික විතරයි නැත්නම් ඊළඟට දැන් මේ ජෛනාගමේ තවත් උගන්වන දෙයක් තමයි සියලු දේවල් අතහරින්න ඕනේ දාට. ඒ කියන්නේ අඳුම් පව අතහරින එකනේ. තමන්ගේ මං කිසිම දෙයකට ඇදිලා නැහැ. ඉතින් එල්ල නැහැ කිව්වට ආපහු ගිහිල්ලා ඉක්මනට මේ මෘතේ සමාදන් වෙලා ඉවර වෙලා ආරඳ ගන්නවා. ඇදිලා නැහැ කිව්වට තමන්ගේ අම්මා පුතාට ඇදිලා පුතා අම්මට ඇදිලා ඉතින් ওই විදිහට ඇලීම කියන උපරිම තියෙනවා. නමුත් ඒ වෙලාවට ඒගොල්ලෝ සියලු දේවල් අයින් කරලා අමුතු උපයක් සමාදන් වෙනවා. ඒ විදිහට ඒකට කියනවා මොකද්ද? නිගන්ඨ උපෝසතේ ඒ ගැන වැඩි විස්තරයක් අවශ්‍ය නැහැනේ. ඊළඟට පින්නතන විශේෂතම උපෝසතය තමයි ආර්ය උපෝසතය. ආර්ය උපෝසතයෙන් කෙරෙන්නේ පින්නතුනේ අපේ මේ සිත කිලුට වෙලා තියෙනවා. අපේ සිත කිලුට වෙලා තියෙන්නේ. මේ කිලුට වෙච්ච සිත පිරිසිදු කරන ආකාරය තමයි ආර්ය පෝෂිතයෙන් කියලා දෙන්නේ. එහෙමනම් අපි හැම කෙනෙකුගේම සිත් පින්නතුනේ නොඑක් විදිහේ කෙලෙස් වලින් සිත කිලුට වෙලා නැද්ද? කිලුට වෙලා තියෙන රාගෙන්, දේශයෙන්, මෝහෙන් නොඑක් කෙලෙස් වලින් අනේක විද මාම්මෙන් ඔන්න නොඑක් නොඑක් කෙලෙස් වලින් අපේ සිත අපවිත්‍ර වෙලා තියෙනවා. එහෙනම් අද මේ පිළිවස් සමාදන් වෙන්නේ මොකටද? කිලුට විච්ච සිත පිරිසිදු කරගන්න. එතකොට බලන්න පින්නතොනේ අද මොනම දෙයකින්වත් අපේ හිත කිලුට කරගන්න බෑ. දැන් අපි හිතමු ඔන්න කෙනෙක් යන්ත බැඳේ ගෑවෙනවා. නැත්තම් බෑග් එකක් හේති කරනවා. එතකොට මොකද මේක කීකින් අතින් ගහනවා, තල්ලු කරනවා. එහෙම කරන්න බෑ ඉතින්. ඒකෙන් වෙන්නේ මොකද්ද? සුදු වස්ත්‍ර අඳගත්තට තවත් කිලුට වෙන එකයි සිද්ධ වෙන්නේ. එහෙමනම් අද මොන ප්‍රශ්නාවක් Tamange සිත කිලුට කරගන්න නැතුව ඉන්න ඕනේ. ඒක තමයි ආර්ය උපෝසතය කියලා කියන්නේ. එහෙමනම් ඒ කාරණේම බලන්න කොච්චර වටිනවද කියලා. නැත්තම් උදේ පාන්දර ආහෙට පෝය කියලා නැතුම් හොදලා ඇඳුම් මැදලා උදේ පාන්දර ඇඳගෙන ඇවිල්ලා හිටියටම නෙවෙයි සිල් සමාදන් වීම කියලා කියන්නේ ඒ වස්ත්‍ර ඇඳගෙන ඇවිල්ලා කිලුට විච්ච හිත පිරිසුදු කිරීමයි මේ ස්ථානෙදි කෙරෙන්නේ. ඒකෝර බලන්න මෙතන නිකන් හරියට පිරිසයක් වගේ නේද? මෙතනින් කෙරෙන්නේ අපවිත්‍ර හිත පවිත්‍ර කරන එක. එහෙමනම් මෙතනදී හිතක් අපවිත්‍ර වෙනවා නම් ආය අපට හදාගන්න තැනක් තියනවද? හදාගන්න තැනක් නැහැ. ඒ නිසා පින්නතුනි හැම වෙලෙම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව වාසය කරන්න ඕන. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ නමක් දෙනවා හරියට බ්‍රහ්මයෝ වගේ කියලා මම අර උදෙත් කිව්වේ බ්‍රහ්මමානයක් වගේ ඒ විදිහට සිල් සමාදන් වෙලා ඉන්නකොට ඒ හැම හිතකම කියනවා කියන්නේ මොනවද බ්‍රහ්මයාගේ තියෙන ගුණ මොනවද බ්‍රහ්මයාගේ තියෙන ගුණ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා මෙන්න මේ කියන ගුණ ඇති වෙන විදිහට අපි සිල් ආරක්ෂා කරන්න ඕනේ දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා විසාකාව මහා උපාසිකාවට මහෝපාසිකාවනි අපවිත්‍ර හිත පිරිසුදු කරන විදිය මොකද්ද? අන්න දැන් බලන්න කොච්චර ලස්සනට මේව දේශනා කරලා තියෙනවද? අපවිත්‍ර හිත පිරිසුදු කරන ක්‍රමය තමයි පළවෙනි එක බුද්ධානුස්සතිය. එතකොට දැන් බලන්න පින්නතොනේ ඒකෙලි මේ ධර්ම මාර්ගය යනකොට අන්තයකට යන්න එපා කියන්නේ. හොඳට භාවනා කරන ওই බුරුම රටේ මහන්සිය වගේ තැන්වල පවා සම්බුද්ධ වන්දනාව තියෙනවා කෙටියෙන් හරි. බුද්ධ පූජාව තියෙනවා. මොකද ඒක අන්තයක් අයින් කරගත්තොත් වෙන පැත්තකට වැටෙනවා. අපි භාවනාව අපි තමයි ආනාපාන සතිය වල නෝව හිස්සද එහෙම කියන අයට යන්න දැනේ ගමන. එහෙමනම් හිත පවිත්‍ර කිරීමේ පළවෙනි කාරණය මොකද්ද? බුදු ගුණ මෙනෙහි කිරීම. ඒත් එහෙමනම් අපි ওই සම්බුද්ධ පූජාවලට අත ගහනවා සම්බුද්ධ පූජා පවත්වනවා ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගෞරවයකින් ඉන්නවා ඒක තමයි විසාකා මහා පාසිකාවට කියන හිත පවිත්‍ර කරන පළවෙනි තැන එහෙමනම් තථාගතයන් වහන්සේගේ ගුණ සමුදාය අපේ සිත් තුළ තියෙන්න ඕනේ දැන් බණක් අහලා විනාඩි දෙකක් තුනක් හරි තා ඊළඟ ස්වාමීන් වහන්සේට කාලයක් තියෙනවා සංගාල බුද්ධානුස්සතිය ගන්න ඕනේ. ඊළඟට මේ ගේට්ටුවෙන් එනකොටම බුද්ධානුස්සතියත් එක්ක ඉන්න ඕනේ. ලැබෙන ලැබෙන හැම මොහොතකම බුද්ධානුස්සතියට යන්න ඕනේ. ඒක හිත පවිත්‍ර කරන පුදුම තැනක් බුදුගුණ. බුදුගුණ නවයෙන් මෙනෙහි කරන්න පුළුවන්. නැත්නම් අපිට තේරෙන විදිහට ඉතිපිසෝ ගාතාව නිතරම මුමුණ මුමුණා ඉන්නට ඕන. සියලු කෙලෙස් නැති කළා අරහං සිංහලෙන් උනත් එහෙම හිතන්න පුළුවන්. පරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කළා සම්මා සම්බුද්ධ. සියලු විද්‍යාවන් දැනගෙන විද්‍යාවන් තුල ජීවත් වුණා විද්‍යාචරණ සම්පන්න සුන්දර ගමනින් සුන්දර නිවනට වැඩම කළා සුගත සියලු ලෝකයන් අවබෝධ කරගෙන ඒ ලෝකෙන් එතර වුණා ලෝකවිදු දමණය කරන්න අමාරු දෙවියන්, ධක්මයන්, මාරයන්, තිරසනුන් දමණය කළා. අනුත්තරෝ පුරුෂ ධම්මසාරති. දෙව් මිනිසුන්ට ශාස්ත්‍රන් වහන්සේ සත්තා දේව මනුස්සාන. ඒ වගේම ගාම්භීර චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කෙරෙව්වා බුද්ධෝ මේ සියලු බුදුගුණ දරා ගන්න උන්වහන්සේ භාග්‍යවන්ත වුණා භාගවා මේ විදිහට පින්නතුනි නවාරාහදී බුදුගුණ ඔය විදිහට සිංහලෙන් ටිකක් අර්ථ දැනගත්තොත් ගොඩාක් වටිනවා ඔය විදිහට අර්ථ දැනගෙන ඉතින් තමන් තමන්ගේ ලෝකේ ඉන්න ඕනේ ඒක තමයි වටින්නේ අනිත් අය මෙහෙම කතා කරා අතන මෙහෙම වුණා මෙතන මෙහෙම වුණා ඒවට මොකටවත් යොමු වෙන්නේ නැහැ තමන්ගේ හිතේ තියෙන බුදුගුණ විසාකා මහෝපාසිකාවට කියනවා හරියට විසාකාව මේක හරියට අර කොණ්ඩේ අපවිත්‍ර වෙලා තියෙන කෙනෙක් හිත සෝදා ගන්නවා වගේ වැඩක් තියෙනවා. දැන් මේ පවිත්‍ර කරගෙන යන්නේ. එතන අපි උදෙක් කිව්වා සබනේ වතුරයි තිබ්බට වැඩක් නැහැ. උත්සාහය තියෙන්න ඕන. උත්සාහය තිබුණොත් තමයි හිත සෝදා ගන්න පුළුවන්. එහෙනම් අපවිත්‍ර හිත පවිත්‍ර කරන පළවෙනි තැන තමයි බුද්ධානුස්සතිය. ඒකවල බලන්න පින්නතුනේ පිළිව සමාදන් වෙච්ච කෙනෙකුට ඉන්න ඕන ක්‍රමනේ අපිට හිතෙච්ච දෙයක්ද මම මේ කියන්නේ. නෑ බුදුරජාණන් වහන්සේ මේ උපාසක උපාසිකාවන්ට කියලා දීපු ක්‍රමේ තමයි මම මේ කියන්නේ. මේක මගේ අදහසක් නෙවෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ උපාසකා විසාකා මහ උපාසිකාවට කියනවා පින්වත් විසාකාවෙනි ඊළඟට ධම්මානුස්සතියට හිත යොමු කරන්න ඕනේ. ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ හිපස්සිකෝ ওই විදිහට දහම් ගුණ අපි මෙනෙහි කරන්න ඕනේ. ඒක විවේක ලැබෙන හැම වෙලේ වෙලේකම දහම් ගුණ මෙනෙහි කරන්න ඕනේ. ඇත්තටම පින්නතුනි ධර්මයේ තියෙන වටිනාකම කියානෙම කරන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ පවා තමන් අවබෝධ කරගත්ත මේ ධර්මයට ගරු කළා. ගුරු තන්හි තබා ගත්තා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පවා තමන් අවබෝධ කරගත්ත මේ ධර්මයට ධර්මය ගුරු තන්හි ගුරුවරයා හැටියට තබාගෙන තියෙනවා. දැන් බලන්න පින්නතුනේ ධර්මෙහි වටිනාකම අර සරියුත් මහරහතන් වහන්සේගේ යාළුවෙක් හිතවතෙක් කියන්නේ ධනංජාන. දැන් බලන්න ධනංජානේ මරණාසන්න කාලයට ආවහම සරියුත් මහරහතන් වහන්සේගේ එයා බලන්න. එයා ප්‍රමාද ජීවිතයක් ගත කරේ. ප්‍රමාදී පුජ්‍යලෙක්. යම් යම් හොඳ දේවල් දෙකක් තුනක් කරලා ඇති. මේ වෙලාවේ සරුවත් මහරහතන් වහන්සේ කියලා ඇහුවා දැන් කොහොමද? අමාරුද අපහසුද? අනේ ස්වාමීනි මට නම් හොඳටම අමාරුයි. මට මේ ඔක්කොටම වඩා මට මේ ගිනි දැල් පේනවා. මට මේ ගිනි දැල් පේන එක තමයි බය හිතට ලොකු බයක් ගෙන දෙන්නේ. සරුවත් මහරහතන් වහන්සේ හංගන්න කියේ නෑ. ওই ගිනි දැල් පේනවා නම් ওই පේන්නේ අවීචි මහා නරකේ නිමිති තමයි ඔය පෙන්නන්නේ. ඉතින් සරුවත් මහරහතන් වහන්සේ ටිකක් කතා කරගෙන ඉඳලා කිව්වා හැබැයි ඔය අවීචිය කියන්නේ පුදුම දුක් ගොඩක් තියෙන තැනක්. ඔතෙන්ට යනවට වඩා හොඳයි කිව්වා තිරිසන් අපායට ගියානම්. එතකොට ධනං දානෙත් එහෙනම් තිරිසං අපායට යන්නම් කියලා හිත හදාගත්තා. මේ මනස මෙහෙවන්න පුළුවන් ඒ විදිහට. ආ එහෙනම් මම තිරිසන් අපායටවත් යනවා. මේක මහ දුක් ගොඩක්. ටිකක් කතා කර කර ඉන්න ගමන් කිව්වා ඔය තිරිසන් අපායත් බලන්න පාදීනෝ පෙන්වන ඔය බල්ලෝ සාමාන්‍ය මනුලෝට පේන තිරිසන් අපාය ගැන විස්තර කිව්වා. ඕකත් ඉතින් බියෙම්ම ඉන්න ඕන තැනක්. ඌට වඩා හොඳයි හැබැයි ටිකක් හරි പ്രേත ලෝකයේ කිව්වා. ධනංජාන හිතුව එහෙනම් പ്രേතෙක් වෙලා ඉපදිනවා. പ്രേතෙක් වෙන එක මේ තිරිසන් අපායට වඩා හොඳයි. പ്രേත ලෝකයේ තියෙන ආදීනෝ කියන්න ගත්තා. ඕකේ තියෙන සෝතු ආදී දේවල් තමයි කන්න තියෙන්නේ. උතන බොහෝම දුක්ඛිත තැනක්. ඒකට වඩා හොඳයි තමයි මනුස්ස ලෝකෙට ගියානම්. මනුස්ස ලෝකේ මහා සත සම්පත් තියෙනවා. හොඳින් ජීවත් වෙන්න පුළුවන්. අනේ අර මරණ මංචකේ ඉන්න මර ඇඳේ ඉන්න ධනංජාන මනුලෝවට හිත පීඩව ගත්තා. සතර කුසල් තිබ්බා. ඉතින් මේ වෙලාවේ දැන් ඔන්න දැන් මිනිස්සේ දැන් මනුලෝකට දැන් මනුලෝ උපදින තත්වයට මේ කතාවත් එක්ක එයාගේ හිත පිහිටියා. එතකොට බලන්න අපිට උනත් පුළුවන් නේද කෙනෙක් එහෙම මෙහෙවන්න. දැන් සාමාන්‍යයෙන් ඔහොම අමාරුවෙන් ඉන්නකොට කරපු පින්කම් සිහි කරලා මේ මේ විදිහට ඒ තැන් මෙනෙහි කරනොත් ඒ තැනත්තාගේ හිත එතෙන්ට යොමු වෙනවා. ඒකනේ දැන් මරණාසන්න වෙලාවේ බුද්ධ ප්‍රතිමාවක් තේන්න තියෙනවා. ඒවා හොඳ දේවල්. සියලු දේවල්ම අතහරින්න කියලා දෙන්න කියනවා. ඊළඟට කරපු පින්කම් මතක් කරන්න කියනවා. එතකොට ඒකට ඒ Taman යන්න ඕන තැනට රුකුණක් ඒ තුලින් සිද්ධ වෙනවා. එතකොට පින්නද දැන් සරුවක් මහරහතන් වහන්සේ බලන්ද මනෝලෝක හිත පිහිටෙව්වා. ඔය ක්‍රමයට චාතුම් මහරාජික තාවතින්ස යාමතුසිත නිම්මාන රති පරණමිත රසවර්ති කියන දිව්‍ය ලෝක හයටම ගෙනිච්චන. හිතන්න බලන්න මේ අවීචයට වැටෙන ඉර මිනිසයා දිව්‍ය ලෝක හය ඉහළටම ගෙනිච්චා. ඉහළටම ගෙනියලා බ්‍රහ්ම ලෝක වලටත් දැන් ගෙනියනවා. දැන් බඹලොවින් නැවැත්තුවා සරියුත් මහරහතන් වහන්සේ විහාරයට වැටියා. ඉතින් මේ කතාව අහලා බුදුරජාණන් වහන්සේ කියනවා ඇයි සාරිපුත්‍ර බබලවිල්ල ඇත්තේ? ආන නිවන දක්වාම රයන්න තිබ්බනේ. ඒත් ඒ තරම් හොඳට පාරමිසත්‍යක උතිවිච්ච කෙනෙක් ඉතින්. එතකොට බලන්න පින්නතුනේ මේ මොකේ අනුභවයක්? ධර්මයේ තියෙන ආනුභාවය. ඒකයි අර හොඳට ධර්මයේ ඉගෙන ගත්තම තියෙන වටිනාකම. ඒක අපි හොඳට දන්නවා දැන් උපසම්පදා ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ. හොඳට විනය ඉගෙන ගත්ත ස්වාමීන් වහන්සේලා හොයාගෙන යනවා ඔය සමහර ස්වාමීන් වහන්සේලා. දෙක එක චක සංක ඇති වුණාම ඒව විසඳගන්න. විනේ ණය සියල්ල දන්න අය බොහොම හොඳට අර ස්වාමීන්වහන්සේලාගේ හිත හදලා එතනින් බේර ගන්නවා. ඇයි විනේ දන්නවනේ. හොඳට නීතිය දන්න කෙනෙක් දැන් ඔය තියෙන අධිනීතිඥවරු ලෝය ලෝයස්ලා ඉන්නේ දැන් ඔය ගොඩාක් සල්ලි ගෙවලා ගන්න ඒගොල්ලෝගේ දක්ෂතාවය නිසා මොනවා කළා හරි ඒ නීතිය ඔස්සේ ගිහිල්ලා ඒගොල්ලෝ බේර ගන්නවා. අන්න ඒ වගේ පින්නතුනේ ධර්මයේ දැනගෙන හිටියාම අපිට ගැලවෙන්න ගොඩාක් පහසුයි. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. එහෙනම් ධර්මයේ තියෙන පුදුමාන භාවයක්. ධර්මයේ දන්නේ නැත්නම් මොනවද අපි ආරක්ෂා කරන්නේ? එහෙනම් ධම්මානුස්සතිය හොඳට පුරුදු කරන්න ඕන කියන. ඔන්න පිළිවෙත් සමාදන් වෙලා කරන්න කොච්චර වැඩ තියෙනවද? ඊළඟට තුන් වෙනුව මොකක්ද? සංඝානුස්සතිය. පින්නතුනි සංඝයාගේ ಗುಣ සිහිපත් කරන්න ඕන. දැන් මෙතෙන්ට ඇවිල්ලා කොහේ හරි අකට යුතුකම් වෙනවනේ. මට නම් ওই හාමුදුරු පෙන්වන්න බෑ කියලා අපි සාමාන්‍ය නේද? කොහේ හරි හාමුදුරමක් ගැන කියලා එහෙම සංගයාගේ අගුණ කතා කරනවා නම් චිත පිරිසුදු වෙනවද කිලුට වෙනවද? කිලුට වෙනවා. එහෙමනම් පින්නතුනේ අපි දක්ෂ වෙන්න ඕන අපේ සිත පවිත්‍ර කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ උපෝසතය සමාදන් වෙන්නේ කිලුට විච්ච හිත පවිත්‍ර කරගන්න. පිරිසිදු කරගන්න. ශක්තිය අපි නිවන් දකිනවා කියන්නේ මේ සුපිරිසුදු අවස්ථාවකට පැමිණීමනේ. ආය කවදාවත් මේ කහට හිත තුළ පහළ වෙන්නේ නැති තත්වයකට යෑම තමයි නිවන. එහෙමනම් අපි දැන් මේ ක්‍රමානුකූලව ක්‍රමානුකූලව පියවරෙන් පියවර පියවරෙන් පියවර අපේ සිත පිරිසුදු කරගන්න විදිහ. එහෙනම් සංගයාගේ ಗುಣ සීකරන්න ඕන. සුපටිපන්න ආදී ගුණ එහෙමනම් ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුණ ඒ වගේම එදා සරියුත් මොගලන් ආනන්ද කාශ්‍යපාදී ආර්ය මහා සංඝ රත්නයේ ගුණ සිත් තුළ තියාගෙන පෙරවස් සමාදන් වෙන්න ඕන. ඊළඟට පින්නතුනි ඊළඟ කාරණේ තමයි තුන්වෙනියට හිතන්නේ හතරවෙනියට හිතන්නේ තමන්ගේ සීලය ගැන මෙනෙහි කරන්න ඕනේ. ඔය සීලය ගැන මෙනෙහි කිරීම හරියම අනුසස් වෙන ක්‍රියාවක්. තමන් කල්පනා කරන අද මම පුංචි සීලයක් නෙවෙයි සමාදන් වෙලා තියෙන්නේ උපෝසත අටාංග සීලය. එතකොට මම අද ප්‍රාණඝාතයෙන් අයින් වෙලා, අදත්තාදානයෙන් අයින් වෙලා ඊළඟට භ්‍රමචාරීව බොරු කියන්නේ නැහැ. ඒ වගේම සුරාවක් ගැන හිතන්නේවත් නැහැ. විකාල භෝජනයක් කරන්නේ නැහැ. ඊළඟට නත්ත්‍ය ගීත වාදිත. ඒ කියන්නේ මල් ගන්ධ විලවුන් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේ වැඩ කරන්නේ නැහැ. ඊළඟට උසසුන් මහසුන් පරිභෝග කරන්නේ නැහැ කියලා තමන් තමන්ගේ සීලය ගැන මෙනෙහි කරන්න ඕන. එනතුරු මේක හරිය වැදගත් එකක්. දැන් මේකේ තියෙනවා ප්‍රාණඝාතයෙන් අයින් වෙලා සියලු සත්වයන්ටම මෛත්‍රී පූර්වාංගම වාසය කරනවා. ඊළඟට අදත්තාදානයෙන් අයින් වෙලා සම්පූර්ණයෙන්ම බිම වැටලා තිබිච්ච දෙයක්වත් Taman සතු Taman කයිති නැත්නම් ගන්නෙ නෑ. ඒක ඒ අයට බාර දෙනවා. ඉතින් මේ විදිහට අද දවසේ තමන්ගේ සීලය පිළිබඳව විශේෂයෙන් පින්නතුල මෙනෙහි කරන්න ඕනේ. ඒක දවසට ඉඳ ලැබෙන ලැබෙන අවස්ථාවදී මම මේ වගේ සීලයක් සමාදන් වෙලා ඉන්නේ. එහෙම ඒ සීලය ගැන මෙනෙහි කරනකොට අපිට වෙන වෙන පාරකට වැටෙන්නේ නැහැ. මේ ධර්ම මාර්ගයේම ඉතාම හොඳට ඉස්සරහට යන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා තමන්ගේ සීලය මෙනෙහි කරන්න ඕන මේක හරි වටිනා දෙයක්. පින්නතුල දන්නවා මේ බුද්ධ ශාසනයේ හිටිය මහා සිව කියලා ස්වාමීන් වහන්සේ නමක්. මේ මහා සිව ස්වාමීන් වහන්සේට ගෝලෙව හිටිය 30000. බොහොම ප්‍රතිබල දක්ෂ ස්වාමීන් වහන්සේ නමක්. උන්ට ත්‍රිපිටක ධර්මයේ පුළුවන් කමටහන් දෙන්න පුළුවන්. විහාර කර්මාන්තයේ අති දක්ෂයි හැම පැත්තකින්ම දක්ෂයි. ඒකනේ ගෝලෙව 30000ක් මහාන කරන්න හම්බුනේ. දවසක් මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ ගෝලයන්ට ධර්මයේ කියා දෙන ගමන් කිව්වා දැන් මේකම කළා හරියන්නේ භාවනාත් කරන්න ඕන කියලා කමටහනක් දුන්නා. මේ ගෝලයෝ 30000 මේ කමටහන පුරුදු කළා. කමටහන පුරුදු කරලා එකම මොහොතක ශව කෙලසුන්නසා මහා රහත් භාවයට පත් වුණා. එකම අවස්ථාවේ. ඉතින් මේ රහත් වෙච්ච ගෝලයෙක් බැලුවා අපේ ස්වාමීන් වහන්සේ අපේ ගුරු දේවයන් වහන්සේ නම් පුදුම දක්ෂේ. මේ විහාර කර්මාන්තයේ දෙනවා පින්ඳ පාතෙත් යනවා අපට උගන්වනවා මහාන කරනවා එකම යුද්ධයක්. බැලුවා අපේ ගුරු දේවයන් වහන්සේ රහත් වෙලාද කියලා. මොකද කරන වැඩත් එක්ක ගෝලයාට හිතුණා තාම රහත් වෙලා නැතුව ඇති කියලා. ඉතින් ඒ වෙලාවේ ඉතින් බලනකොට අනේ කෙලෙස් සහිත පුජ්‍යලිය. ස්වාමීන් වහන්සේ නමක්. බොහොම සිල්වත් කෙනෙක්. හැබැයි කෙලෙස් සහිතයි. අර රහත් වෙච්ච ගෝඩයා පත්කඩෙත් තරම් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට වන්දනා කරලා කිව්වා ස්වාමීන් ඔබ වහන්සේගෙන් මහානකම ලබාගෙන ඔබ වහන්සේගෙන් ඉගෙනගෙන ඔබ වහන්සේගෙන් කමතහන් ලබාගෙන අපි ඔක්කොම දැන් රහතන් වහන්සේලා 30000ම රහතන් වහන්සේලා ඔබ වහන්සේ තාම කෙලෙස් සහිත කෙනෙක් නේ කියලා කිව්වා මේ වෙලාවේ මේ ගුරු දේවයන් වහන්සේ කියන මං කොහොමද rahat වෙන්නේ මට කොච්චර වැඩ තියනවද මම මේ විහාර කර්මාන්ත කරන්න ඕන ගෝලයෝ හදන්න ඕන ගෝලයන්ට උගන්වන්න ඕන දායකයන්ගේ වැඩ බලන්න ඕන විහාර කර්මාන්ත වැඩ බලන්න ඕන උඹ කිව්වහම rahat වෙච්ච ගෝලයා බොහොම ගෞරවයෙන් පන්නේ ස්වාමීන් අවසර වහන්සේට අපවත් වෙන්නවත් වෙලාවක් තියනවද කියලා ඇහුවා අන්නේ වෙලාවේ තමයි මේ ගුරුවරයාට සිහි ආවේ අනේ මගේ මේ rahat වෙච්ච නමගේ මගේ මේ ගෝලයාගේ වචනේ අතහරින්න හොඳ නැහැ. මං හෙටම රහත් වෙන්න ඕනේ. උන්වහන්සේට එහෙම ආත්ම ශක්තියක් තිබුණා. ඒ ඉතින් උන්වහන්සේගෙන් ඉගෙනගෙන 30000ක් රහත් වුණා නම් ඉතින් මෙතර ධර්මයේ දන්න කෙනාට ඔක බොහොම පහසු වෙන්නේ. උන්වහන්සේ හිතුවා මම එක දවසින් රහත් වෙලා යනවා කියලා තුන් සිවුරයි පාත්‍රය අරගෙන අතල තිබිච්ච කැලේකට ගියා. භාවනා කරා. එක දවසක් නෙමෙයි සතිය දෙක ගත වුණා, තුන් මාසයක් ගත වුණා, වස් කාල ගත වුණා. අවුරුදු 30ක් යනකම් මහාතිව ස්වාමීන් වහන්සේ රහත් වෙන්න බැරි වුණා. අන්න බලන්න පින්නතුනේ මේ දක්ෂතාවය කියන්නේ හරි අමුතු දෙයක්. ඒ වෙලාවේ දැන් මේ ස්වාමීන් වහන්සේ දවසක් දැන් අවුරුදු 30ක්. එතකොට උන්වහන්සේ ගොඩක් වයෝ වෘද්ධත් ඇති. දැන් මුන්වහන්සේ බැලුවා දැන් අවුරුදු 30කින් පස්සෙත් දැන් සක්මණේ කෙලවර සක්මන් කරන සක්මන් කළා ටිකක් මහන්සියට සක්මණේ කෙලවර හිටගෙන ඉන්නකොට රාත්‍රී කාලේ දැක්ක හඳ පායලා තියෙනවා හඳේ උන්වහන්සේ දැක්කා යාකටත් තියෙන හාවෙස් වගේ පේනව නේද හඳේ තියෙන යම් යම් කඳු කඳු ලප පැල්ලම් තියෙනවා උන්වහන්සේ බැලුවා මගේ ජීවිතේ මොනවා හරි පැල්ලමක් තියෙනවා උන්වහන්සේගේ සීලය ආපස්සට ආපස්සට ආපස්සට මෙනෙහි කළා. උපසම්පදා මාලකයේ දක්වාම සීලය මෙනෙහි කළා. සීලය තාම පිළිසුතුයි. මහන්තර සතුටක් ඇති වුණා. අර බලන්න සීලය මෙනෙහි කිරීමේ වටිනාකම. අනේ මම පුංචි කෙනෙක් නෙවෙයි මම මෙච්චර දේවල් කරාට ගෝලුවේ හැදුවට පන්සල් හැදුවට දායකයන්ට වැඩ කරාට මම සීලය අපිරිසිදු කරගෙන නැහැ සීලේ සමාධියට හේතු වුණා. සමාධිය ප්‍රඥාවට හේතු වෙලා ඒ ස්වාමීන් වහන්සේ සෞඛලසුන්නතා මහා රහත් භාවයට පත් වුණා. එතකොට පින්නතුනේ එහෙමනම් තමන් ආරක්ෂා කරන සීලේ කීප වතාවක් මෙනෙහි කරන්න ඕන. දැන් පින්නතරෝගේ සමාදන් වුණා. දවල් කෑම ගත්තට පස්සේ ආහාර ගත්තට පස්සේ හැමෝම එකතු වෙලා විවේකීව පොඩ්ඩක් හරි ලැබෙනවා නම් තමන්ගේ ශික්ෂාපදට මෙනෙහි කරන්න ඕන. අද මම මේ වගේ මේ වගේ මේ වගේ අයින් වෙලා ඉන්නේ. ඒතර තමයි Tamanට දැනෙන්නේ. නැත්තම් උදේ සමාදන් වුණා කියලා දවල් වෙනකොට ඒක අමතක වෙනවා. දැන් අපිට උනත් බලන්න. දැන් අපිට පොහොය කරන්න බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලයයි. දවස් 15න් 15ට පින්නතුනි මේ සීලය උන්වහන්සේ මෙනෙහි කරන්න කිව්වේ දැන් ශික්ෂාපද රාශියක් තියෙනවානේ. පොය කරනවා කියලා 아무තු දෙයක් නෙවෙයි කරන්නේ. අපිට තියෙන ශික්ෂාපද ටික එක ස්වාමීන් වහන්සේ නමක් කියවන අනිත් හාමුදුරුවෝ අහගෙන ඉන්නවා. ඕක තමයි පොය කරනවා කියන්නේ. මොකද අපි රකින්න සීලය අපිට මතක තියෙන්න දෙපේ. එහෙමනම් පින්නතුන් අද දවස තුළ දැන් උදේ සමාදන් වුණා ආපහු 12ට විතර ආපහු ඒ සීලය මෙනෙහි කරනවා හවස මෙනෙහි කරනවා ඒ විදිහට තමන් ආරක්ෂා කරන සීලය ඒ සීල ආවර්ජනාව කරන්න ඕන. දැන් විසාකාව හොඳට ආගෙන ඉන්නවා. මොකද්ද මේ දැන් කියන්නේ? ආර්ය උපෝසතය. එතකොට පළමුව බුද්ධානුස්සතිය, දෙවනුව ධම්මානුස්සතිය, සංඝානුස්සතිය ඊළඟට ශීලානුස්සතිය. ඊළඟට පින්නතුනි දේවතානුස්සතිය. දැන් දෙවියෝ ඉන්නවනේ. දැන් අපි ගත්තොත් මේ manuss ලෝකේ මහා කැප සම්පත් තියන අය ඉන්නවා. ඒ වගේ මේ රටවල රාජ්‍ය කරන අය ඉන්නවා. මේ ලෝකයේම ගත්තොත් බොහෝම දියුණු රටවල් වල නායකයෝ ඉන්නවා. දැන් එතන විසාකාවට නම් කියන්නේ මේ අංග මගට කියන මේ රාජ්‍යයන් ප්‍රධාන මේ 12 මහා රාජ්‍යයන් වල රාජ්‍යයන් දිව්‍ය ලෝකත් එක්ක සංසන්දනය කරොත් මේ 12 රාජ්‍යයන් වල තියෙන රාජ්‍ය සම්පත්තිය නිකන් හීන එකක් කියනවා. දැන් අද වුණත් දැන් බලන්න පිනද අපිට දැන් පේන දැන් අපි ගත්තොත් නිව්යෝක් ඊළඟට පැරිස් ඊළඟට ටෝකියෝ ලන්ඩන් වගේ නගරෙදි මහා දියුණු නගර හැටින් අපි හිතන්නේ. හැබැයි චාතුම් මහරජිකයත් එක්ක සංසන්දනය කරොත් එහෙම චාතුම් මහරජිකයත් එක්ක සංසන්දනය කරොත් මේ දැන් කාලේ තියෙන නගර මොකක්ද? දැන් බලන්න චාතුම් මහරජිකයේට මනුස්ස මිනිස්සෙකුට මිනිස්යන්ට අවුරුදු 50ක් කියන්නේ චාතුම් මහරජකේට එක දවසයි. අපිට අවුරුදු 50 අඩුම දිව්‍ය ලෝක මම මේ කියන්නේ. අපිට අවුරුදු 50ක් කියලා කියන්නේ චාතුම් මහරජකේට එක දවසයි. ඒ වගේ දින 30ක් තමයි මේ මාසෙ. ඒ වගේ මාස 12ක් තමයි අවුරුද්ද. ඒ වගේ අවුරුදු තියෙනවා 500ක් ධාතු මහරජකීට. එතකොට ඊළඟ දිව්‍ය ලෝකයට අපිට අවුරුදු 100ක් ධාතු මාර්ගේ තාවකින්සිට. අපිට අවුරුදු 100ක් මෙහි 100ක් ඉන්නෙත් නෑ කවුරුත්. තාවකින්සිට එක දවසයි. එතකොට බලන්න. එහෙනම් බුදුර මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය දෙවියෝ ඔය දිව්‍ය ලෝක වලට ගියේ නිකන් නෙවෙයි. නිකම්මද නෑ මෙන්න මේ විදිහට හොඳට පිළිවස් සමාදන් වුණා. හොඳට පිළිවස් සමාදන් වෙලා තමයි ඔය දිව්‍ය ලෝකවලට ඔය විදිහට ගිහිල්ලා ඉන්නේ. අන්න දේවතානුස්සතිය කියලා කියන්නේ දෙවියෝ සද්ධාව දිනු කළා මනුලොව ඉන්නකොට ඊළඟට ත්‍යාගය පුරුදු කළා බහුස්සතකම පුරුදු කළා ශීලවන්තකම පුරුදු කරා ධර්මඥානය ඇති කරගත්තා මේවා නිසා තමයි ඔය දිව්‍ය ලෝකවලට ගියේ. අන්න ඒ විදිහට දේවතානුස්සතියක් මෙනෙහි කරන්න කිව්වා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ යාප්පුවෙන් ක්‍රමානුකූලව අපේ හිත පවිත්‍ර කරන පිළිවෙල. එක පාරම මේ අනිත්‍ය දුක්ඛ නාම කිව්වද? නෑ. දේවතානුස්සතියක් මෙනෙහි කරන්න කිව්වා. එතකොට දැන් බලන්න පින්නතුනේ ඔය විදිහට දැන් ආකාර කීයක් කිව්වද? පහයි. ඊළඟට විසාකාවට කියනවා විසාකාවනේ ඔය ආකාර පහේ පිහිටලා රහතන් වහන්සේ අනුව ආර්ය කෝෂ සීලය ආරක්ෂා කරන්න ඕනේ. ඒ මොකද්ද කිව්වේ? රහතන් වහන්සේ යනවා කියලා කිව්වේ රහතන් වහන්සේලා ප්‍රාණඝාත කරනවද? දැන් පින්නතුලා දැන් මේ සමාදන් වෙලා ඉන්නේ පුංචි සීලයක් නෙවෙයි. රහතන් වහන්සේලා ප්‍රාණඝාත කරන්නේ නැහැ. ඔන්න දැන් තමන් හිතනවා. ප්‍රාණඝාත කරන්නෙත් නැහැ, අන් අයට හිංසා කරන්නෙත් නැහැ. හැම දිනාටම මෛත්‍රියෙන් රහතන් වහන්සේලා වාසය කරනවා. හැම දිනාටම මෛත්‍රියෙන්. ඒකට මමත් අද දවසේදී රහතන් වහන්සේ යනුව යමෙන් ප්‍රාණඝාතයක් ගැන හිතන්නේවත් නැහැ. හැම දිනාටම හිතානුකම්පීව මෛත්‍රියෙන්ම අද දවස ගත කරනවා කියලා අදිස්ථාන කරගන්න ඕනේ. එතකොට බලන්න මේ මෛත්‍රියම තමයි මෙතන ඉස්මතු වෙන්නේ. ඊළඟට පින්නතු රහතන් වහන්සේලා සොරකම් කරනවාද? නෑ. උන්වහන්සේලා හිතන්නේවත් නෑනේ. උන්වහන්සේලා ත්‍යාගවන්තකම උපරිම තියනවා. ඉතින් අද මම රහතන් වහන්සේ යනුගමනය කරන්නේ. රහතන් වහන්සේලා සුපිරිසුදු භ්‍රමචර්යාවෙන් යුක්තයි. මමත් අද දවසේදී සුපිරිසුදුවම රහතන් වහන්සේ අනුව යමින් මේ උපෝසත අට්ඨාංග සීලය ආරක්ෂා කරනවා. රහතන් වහන්සේලා මොනම හේතුවක් නිසාවත් විහිළුවකටවත් බොරුවක් කියන්නේ නැහැ. මමත් ඒ විදිහට සමගි සම්පන්න භාවයේ ඇති වෙන වචනම පාවිච්චි කරන මොනම මුසාවක්වත් කියන්නේ නැහැ. ওই විදිහට රහතන් වහන්සේලා සුරාව ඒ ප්‍රමාදයට හේතු වෙන ඒ රහමෙර පාවිච්චි කරන්නේ නැහැ මමත් ඒවා කීයටවත් පාවිච්චි කරන්නේ නැහැ ඊළඟ විකාල භෝජනේ රහතන් වහන්සේලා ඒක භක්තිකයි. ඔන්න ඔතන තමයි වැදගත්ම තැන. එතන පෙළේ මම හොඳට බැලුවා. මේ සීලය ආරක්ෂා කරගන්න සිල් රකින්න පෝසතේ රකින්නවා කියන්නේ අන්න ඒකට. එහෙමනම් රහතන් වහන්සේලා ආහාර ගන්න උදේ කාලේ විතරයි. රහතන් වහන්සේලා අනුව සිල් සමාදන් වෙනවා නම් පින්නතුල්ලාට හවස ප්‍රමාරණය කරලා කෑම ගන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අනිවාර්යයෙන්ම පිහෙවස් සමාදන් වෙනවා නම් මේක බුද්ධ වචනයමයි මම මේ කියන්නේ. උපෝසතේ රකින්නවා කියන්නේ හෙට උදේ වෙනකම්ම ආරක්ෂා කරන්න ඕනේ. හිටියේ නැත්නම් ඉතින් දැන් ඒක භාගයට වෙනවනේ රහතන් වහන්සේලා හැම සමහරණයක් මොක් හරි කරලා රැයට මොකක් හරි ගන්නවද? එහෙම ගන්න ස්වභාවයක් නැහැ. එහෙනම් ඉතින් මාසෙකට එක දවසක් නේ කොහොම හරි එකට ඔය ගිලම්පසක් හදාගෙන ගිලම්පසක් පාවිච්චි කරලා දැන් මේ සමාදන් වෙන සීලය ඉතින් හවසට පවාරණය කරන්න අවශ්‍ය නැහැ. ගෙදර ගිහිල්ලා හෙට උදේ වෙනකන් ආරක්ෂා කරන්න පුළුවන්. ඉතින් බැරිම කෙනෙක් හිටියත් ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් වරුවක් හරි සිල් සමාදන් වීම හොඳයි. හැබැයි මේ දේශනාව අනුව නම් අනිවාර්යෙන්ම හෙට උදේ දක්වා ඉන්න ඕන. ඒක තමයි උපෝසතේ කියලා කියන්නේ. ඒක ඇත්තනේ කියන්නේ අපිට ඇඟට දැනෙන්නේ. දැන් මේ උදේ කාලේ කාලා ආය හවසත් කනවා කියන්නේ ඉතින් ඒක එහෙම අපහසු දෙයක් නෙවෙයි නේද? ඕන කෙනෙකුට ඒක කරන්න පුළුවන්. ඉතින් මේක ටිකක් අපහසු දෙයක් නිසා තමයි මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විසාකාවට විසාකාව රහතන් වහන්සේලා ඒක භක්තිකයි එහෙනම් ඕගොල්ලෝ එක දවසක් මාසෙට ඒක භක්තික වෙන්නට ඕන ඊළඟට පින්නතුනි නත්ත ගීත ඒ කියන්නේ දැන් ඉස්සර රස්සාව වෙනුවෙන් ওই මල් හදලා විකුණනවා සමහර රස්සාව වෙනුවෙන් නටනවා රස්සාව වෙනුවෙන් සින්දු කියනවා ඉතින් එතකොට ඒ රස්සාව යා පැත්තක තියලා එදාට ඒවත් සමාදම් වෙනවා. මේ සමහර විනෝදයට එහෙම නටනවා ගයනවා ඔය නොයෙක් දේවල් කරනවා. එදාට ඒවා කරන්නේ නැහැ. ඊළඟට උච්චාසයන මහාසයන. මහා උසසුන් මහසුන්. ඒ කියන්නේ බොහොම සැප පහසු මහා වටිනා ඇඳන් වල නිදා ගන්නවා වෙනදට. ඉතින් ගිහියන්ට ඒවා තහනම් කරලා නැහැ නේ. හැබැයි පිරිවස් සමාදන් වෙච්ච දවසක රහතන් වහන්සේලා හැතර එහෙම ආසන පාවිච්චි කළා නෑනේ. මහසලා බොහොම කුඩා ආසනවල තමයි. මේ සුගන්ධ ගන්ධ කුටිය බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන වුණත් අපිට නිකන් බලනකොට තේරෙනවා මොකද කුඩා ආසනයක තමයි උන්වහන්සේ වැඩ හිටියේ. ඉතින් එහෙමනම් පහත් ආසනයක වුණනම් අපිට පුළුවන් අද ගිහිල්ලා පැදුරක් දාලා නැත්නම් පොඩි මෙට්ටයක් දාලා බිම ඉන්න පුළුවන්. අන්න ඒ විදිහට පින්නතු රහතන් වහන්සේලා අනුගමනය කරමින් අපි මේවා ආරක්ෂා කරන්න ඕන. ඊළඟට ඔය විදිහට මේ මේ අට ආරක්ෂා කිරීම තමයි ආර්ය උපෝසතය කියලා කියන්නේ කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසාකා මහා උපාසිකාවට දේශනා කළා. ඉතින් එහෙනම් අපේ පින්නතුල්ලා මේ ටික හොඳට තේරුම් ගන්න කොහොමද අපි පෙරවස් සමාදන් වන්නේ කියන එක මෙතනින් පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ මුලින්ම වදාලා උපෝසත තුනක් තියෙනවා ඒ උපෝසත තුන තමයි ගෝපාල උපෝසතේ නිකාන්ත උපෝසතේ ආර්ය උපෝසතේ ආර්ය උපෝසතයෙන් කරන්නේ අපිරිසුදු සිත පිරිසුදු කිරීම අපිරිසුදු සිත පිරිසුදු කරන පළවෙනි පියවර තමයි බුද්ධානුස්සතිය, ඊළඟට ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, දේවතානුස්සතිය. ඊළඟට අනුගමනය කරන්නෙක් කවුද? රහතන් වහන්සේ. රහතන් වහන්සේ අනුගමනය කරමින් එයම අදිස්ථාන කරමින් සිත පිරිසිදු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ අන්තිමට දේශනා කළා මෙහි ආනිසංස අනන්තයි අපරිමාණයි. එහෙනම් බලන්න අද මේ නිකන් ගතානුගතිකව ගමනක් නෙවෙයි මේ ඇවිල්ලා තියෙන්නේ. පුදුමාකාර ගමනක්. ඒ ගමන පින්නතුනේ සාර්ථක කරගන්න තරමට තමයි කිත් හොඳ ප්‍රතිඵල අපට ලැබෙන්නේ. එහෙමනම් පින්වත් හැම දිනාටම මම හිතන්නේ මම හිතන්නේ මේ පින්නතුන්ලාට සමහර අවස්ථාවල අර විකාල භෝජනේ වනි අර හවසට සිල් පවාරණය කිරීම ඒකත් මගහරවා ගත්තොත් ඇත්තටම සාර්ථක උපෝසතයක් බවට පත් වෙනවා.